දුක්ඛේ භික්ඛවේ සබ්බන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝ තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ සිත නිවැරදි චින්තනයකට පත් කරගන්න ඕනේ මේ ලෝකේ ඉපදිලා මේ ලෝකේ ජීවත් වෙලා මේ ලෝකේ මැරිලා ගියොත් ඇත්ත తත්ත්වය දන්නේ නැතුව හරියට කවුරු වගේද දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ පොළොව යට ඉපදිලා පොළොව යට ජීවත් වෙලා පොළොව යටම මැරිලා යන පණුවෙක් මෙතර ආලෝකමත් පොළොව උඩ මෙතර ආලෝකමත් පරිසරයක් තියෙනවා කියලා දන්නේ නැහැ. එයා පොළොව යටම ඉපදිලා පොළොව යටම ජීවත් වෙලා පොළොව යටම මැරිලා යනවා. අන්න ඒ වගේ මේ ලෝකේ තමන්ගේ මානසික දියුණුව ඇති කරගෙන ලෝකේ ඇත්ත తত্ত্বය දැකලා පංච උපාදානස්කන්ධයෙන් හිත අතමදවා ගත්තාම තියෙනා වූ සුවදායක භාවය දන්නේ නැතුව බොහෝ දෙනෙක් සැප නැති තැනක සැප හොය හොය සැප නැති තැනක සැප හොය හොය දුක් විඳින ස්වභාවයක් තියෙනවා ජීවිතවල අන්න ඒ දුක් විඳින ස්වභාවයෙන් අයින් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ හිත මෙහෙවන්න ඕනේ. ඒ අඳුරු කඩතිර ඉරාගෙන ඒ අඳුරු තත්වයන් තත්වයෙන් අයින් වෙලා මෝහාන්ධකාරය කියන ඒ ඝන පටලය කඩාගෙන එන්න පුළුවන් විදිහට සුවදායක තත්වයකටපත් වෙන්න වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. ඉතින් මේක කරන්න දෙන්නේ නැහැ අපේ හිත. දෙන්නේ නැත්තේ අපේ හිත ඉල්ලන්නේ වෙනත් දෙයක්. ඉල්ලන්නේ මොනවද? සතුටින් ඉන්න, සැපෙන් ඉන්න ඉල්ලනවා. ඒ ඉල්ලනකොට එයා දන්නේ නැහැ. ඉතින් හිතමයි ඉල්ලන්නේ, හිතමයි තීරණ ගන්නේ. මෙතන තමයි සැප තියෙන්නේ කියලා. ධර්මදේශනාව ආරම්භ කරන්න මත්තෙන් නිකං පොඩ්ඩක් තමන්ගේ හිතෙන් හිතලා බලන්න මම මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. නිකන් හිතලා බලන්න. හැමෝම මගේ ජීවිතේම බලාපොරොත්තු වෙන්නේ මොනවද? හැමෝටම ඉලක්ක තියෙනවා. ඒ ඉලක්කය ගැන හිතලා බලන්න මැරෙන්න ඉස්සලා කරගන්න ඕන දේවල් වගේ ටිකක් හිතේ තියෙනවා. ගයක් නැති කෙනෙක් නම් හිතාගෙන ඉන්නවා ගයක් හදලා ඉවර කරගන්න ඕනේ කියලා. සමහර අයගේ ඉලක්කය හොඳ වාහනයක් ගන්න එක. සමහර අයගේ ඉලක්කය දරුවෝ හොඳට උගන්නන එක. සමහර අයගේ ඉලක්කය දරුවන්ට හොඳ විවාහ කරලා දීලා පැත්තකට වෙලා නිදහසේ ඉන්න එක. හැම දෙයක්ම දරුවන්ගේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳලා ඉන්න එක. මේ වගේ නොයෙකුත් ඉලක්ක තියෙනවා බලන්න ජීවිත ඉලක්කය තුළ සැප තියෙන ඉලක්කයක්ද කියලා හොයාගෙන තියෙන්නේ. ස්ථීර සපදායක ඉලක්කයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා බලන්න ජීවිතේ. ඔය ලඟ වෙන්න බලාපොරොත්තු මැරෙන්න ඉස්සෙල්ලා ලඟ වෙන්න බලාපොරොත්තු වෙච්ච ඉලක්කය කියලා අපේ ජීවිතවලට තියෙන අදහස හුඟක් ඒවා දුක් ඉතුරු වෙන ඉලක්ක. ඒ කියන්නේ අපේ ඇත්තටම අරමුණක් නැහැ නිවන් දකින්න. නේද? මහලොකුවට පින් කරගෙන හැම වෙලෙම කියනවා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා වෙත්වා වෙත්වා වෙත්වා කියලා කියලා ඇති මේ වෙනකොට කොච්චර වාරයක් කියලා ඇද්ද නේද ඒකයි මම ඒකට කියන්නේ මහ ලොකුවට කියලා අර අපි කියන්නේ නිකන් අනුන් පදයට කියන්නේ ඔක මාත් කියන්නේ අනුන් පදයට මහ ලොකුවට කියලා නම් ඇති හැබැයි ජීවිත බලාපොරොත්තුව මොකක්ද ඔන්න ඔය කොහේවත් තියෙන පොඩි දෙයක් එතකොට අපි ඉපදිලා තියෙන්නේ මොකටද එතකොට මගේ ජීවිතය මොකටද එක්කෙනෙක් දෙන්නෙක් මේ ලෝකෙට හදලා ඒ හදපු දෙන්නත් කොයි වෙලාවෙ හරි මැරලා යන දෙන්නේ. දෙන්න තුන් දෙනා හතර දෙනා පහ දෙනෙක් හදලා තියෙනවා. ඒවා මැරලා යන ඒවා. ගෙයක් හදලා තියෙනවා. ඒවා කැඩිලා යන ඒවා. නේද? එතකොට ඉඩම් තියෙනවා. ඒවා නැති වෙන ඒවා. නේද? කාට හරි කවදා හරි කවුරු හරි විකුණලා දායෝවා. හ්ම්. එහෙම නැත්නම් කොහෙට රජයකට පවරාගන්නේ. මොකක් හරි වෙකු නායයයි අඩුම ගන්න. නේද? එතකොට මම මේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ මේ ලෝකෙට දෙන්නේ තුන් දෙනෙක් හදලා නේද? ඒ කට්ටිය ජීවත් කරවලා ඒ කට්ටියට රස්සාව හොයලා දීලා ඒ කට්ටියට විවාහ කරවලා දීලා මැරෙන්නද? ඒකද එතකොට ජීවිතය අරමුණ ගයක් එහෙම හදලා දීලා පරම්පරා දෙක තුනකට ඉන්න. ඒකද ජීවිත අරමුණ. ඒක වුණොත් වැඩක් වැඩක් නැහැ. ඒකට විතරක් ආවනම් වැඩක් නැහැ. මොකද දෙන්නේ තුන් දෙනෙක් කියලා කියන්නේ මේ වෙනකොට කෝටි 700ක් විතර ඉන්නවා ලෝක ජනගහනය. ඒකෙන් දෙන්නේ තුන් දෙනෙක් හදන්න තමයි මම ඉපදිලා තියෙන්නේ බලනකොට. හරිද? ඒක වටිනාකම් නැහැ. නේද? එතකොට ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. මේකේ එතකොට මගේ ලෝකෙටම සාපේක්ෂව ඉන්දියන් සාගරයට සාපේක්ෂව මුතු ඇටය ලෝකෙටම සාපේක්ෂව 2 විලක් විතර. එතකොට මගේ ඉඩම මොකුත්ම වටිනාකමක් නැති නිකන් චූටිම චූටි අංශුවක් තරම් දෙයක්. ඒකට ඒ වගේ චූටි දෙයක් නම් මගේ ජීවිත අරමුණ ඒක ඇති වැඩ නැහැ. අනිත් එක ඒ අරමුණට මම ළඟා වුණා කියලා හිතන්න. හැමෝම හිතන්න ඕනේ මම මගේ අරමුණට ළඟා වුණොත් සැපෙන්න ඉන්න පුළුවන්ද කියලා. සිතාමත්ම සත්‍යවාදීව හිතලා බලන්න ඒ අරමුණ තුල සැපම තියනවාද? නැහැ. එහෙනම් ජීවිතේට අපි වෙනත් අරමුණකට යන්න ඕනේ. ඒ අරමුණත් ඕනේ. මොකද ඒ ජීවත් වෙන්න ඕනේ හින්දා. නේද? මැරෙනකන් ඉන්න තැන, ඛණ්ඩ, අඳින්න සහ බෙහෙත් හේත් ආදී ඕන වෙනවනේ. එහෙනම් ඒ ඒවා ටික සපයා ගන්න බැයි නම් ඉතින් මනුෂ්‍ය ජීවිතේක තමන් හරීම දුර්වලයි. කුරුල්ලොත් හොයා ගන්නවා තමන්ට ඕන ඉන්න ඕන තැන හදා ගන්නවා. ගේ කුරුළු කූඩුවක් හදා ගන්නවා, කණ්ඩ බොණ්ඩ හොයා ගන්නවා. ඒවා හොයා ගන්නවා. එහෙනම් ඒ ටික හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ. කෙනෙක් දක්ෂ වුණොත් ඒ ටික හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ ටික උපයාස අපයා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ළමයින්ටත් ඒ ටික උපයාස අපයා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මරණකම් ඒ ටික සුරක්ෂිත කරගන්න ඕනේ හැකි ඉක්මනින්. පුළුවන් දෙයකින් පුළුවන් ක්‍රමයකින් තමන්ට තියෙන ඉඩම කඩමක් හරි විකුණලා නැහැ කමන්නේ නැහැ. මරණකම් දැන් ජීවත් වෙන්න හරි. මෙන්න තියෙනවා ළමයින්ට ජීවත් වෙන්න තියෙන තවත් මොනවාද? එතනින් එහාට ඒ ටික සකස් කරගෙන ඉක්මනට ඒ ටික සුරක්ෂිත කරලා ඒවා බාර දීලා Tamanට කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ලෝක සත්‍ය සොයාගන්න ඕනේ. හැමෝම බෝධිසත්ව ජීවිතයක ලක්ෂණ අනුගමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ තේරුමක් නැහැ. කොච්චර කල් එකම දේ කර කර හිටියද? අපිට නොතේරෙන දේවල් වගේක් තියෙනවා පින්නත් නේ. අපි මේ මොනවද කරන්නේ? මේ ජීවිතයට ආවට පස්සේ අපිට හරියට කායික මානසික දුක් ලැබෙනවා. ලැබෙන මේ කායික මානසික දුක් නැති කර ගැනීම සඳහා හැම වෙලාවකම වෙහෙසෙනවා. දැන් ඔන්න බණ තව චුට්ටකින් මම මේ බණ කේ කියන ගමන් හැරෙනවා පෙනෙන්නේ. ඇත්තට ඇයි හැරෙන්නේ? හැඹරෙනවා ඔහොම හිටියත් ටිකකින්. හිමින්තරය හැඹරෙනවා. ඇයි හැඹරෙන්නේ? දුක් නැති කරගන්න. ඉරියව් මාරු කරනවා අපි හැම වෙලේම. ඒ කියන්නේ කායික දුකක් කෙනකොට ඒ දුක නැති කරගන්න අනිත් පැත්ත හැරෙනවා. නේද? ඊළඟට ඒ විතරක් නෙවෙයි මානසික දුකක් කෙනකොට ඒක නැති කරගන්න ඉක්මනට මොන හරි කරනවා. කවුරු හරි පරස වචනයක් කියනකොට මානසික දුකක් එනවා ඒක නැති කරගන්න ඉක්මනට අනිත් පැත්තට පරස වචනයක් කියලා ඒ දුක නැති කරගන්නවා නේද ඒ වගේම තමයි ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් කාට හරි මොනවා හරි ඊර්ෂ්‍යාව ඇති වෙච්ච තැනට මොකවාක් හරි කරදරයක් කරලා මානසික දුක නැති කරගන්නවා නේද ගිජුකමක් આવොත් කෑදරකමක් આવොත් කොහෙන් හරි හොයාගෙන හොඳට ගිරලා මානසික දුක නැති කරගන්නවා නේද ඒ જાතිය දේවල් ගිරින්න ඕනේ ඉතින් මේ ඇති වෙන කායික මානසික දුක් නැති කරගන්න අපි නොයේකුත් වෙනස්කම් කරලා ඒවා හදා ගන්නවා. කෙනෙක් නිසා පීඩාවක් ඇති වුණොත් තව කෙනෙක්ව ලං කරගෙන බලනවා. ඒ කෙනා හින්දා පීඩාවක් ඇති වුණොත් වෙන කෙනෙක් කිට්ටු කරගෙන බලනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කවදාකවත් සැනසුනේ නැහැ. සතුට වෙන්න බොහෝ දේවල් එකතු කරාට ඒ දේවල් තියෙද්දිම අපේ සතුට නැති වෙලා යනවා. තේරුණාද ඒ වාක්‍යය? සතුට වෙන්න බොහෝ දේවල් ලං කරගන්න හැදුවට ලං කරගත් ගත්තට පස්සේ ඒ සතුටු වෙන්න ලං කරගත්ත දේවල් තියෙද්දිම සතුට නැතිලා යනවා. හැබැයි මේ අකරතැබ්බය මම පෙරේද දවසෙත් මතක් කරා මේ අකරතැබ්බය. මේ බලන්න මේ උගුල මේ ගොඩ ගැහෙන හැටි හොඳට අපි බලමුද? ආයසරයක් ඇයි බැලිය යුතුම තියෙන හින්දා. මගේ ජීවිතේ මට සමහර දේවල් ඕනේ කියලා හිතන සතුට වෙන්න. හරිද? දැන් ඒ දේ නැත්තම් මම දැන් දුකෙන් ඉන්නේ. මම කොහොම හරි ඒ දේ ලං කරගන්නවා. ජීවිතේට එකතු කරගන්නවා. කොහොම හරි කරලා. දැන් ඒ දේ තියෙනවා. දවසයි 2යි 3යි දැන් ඒකෙන්ද සතුට ඇති වෙනවද? නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේ නැති වුණොත් දුකයි හැබැයි. දැන් ළඟ තියෙනවා. තියෙද්දි සතුට නැහැ. හැබැයි නැති වුණොත් දුකයි ඒකින්ද ආරක්ෂා කරන්න වෙනවද නැද්ද? මොනද මට එකක් ආරක්ෂා කරන්න වෙලා. දැන් තිබ්බට වැඩක් නැහැ. ඒක නොතිබ්බනම් මං ඒක මං ලං කරගත්තේ සතුටු වෙන්න කියලා. හරිද? දැන් ඒකින්ද ටික දවසක් ගියා ලං කරගත්තා. හරි මං හොයාගත්තා. හරි අමාරුවෙන් ලං කරගත්තා. ලං කරගත්තාම ඒකෙන් දැන් සතුට ඇති වෙන්නේ නැහැ. දැන් අර කියන්නේ නිතර දකින්න කුකුලාගේ කර්මවල සුදුයි කියලා කියන්නේ. ඒ වගේ තමයි දැන් එකෙන් සතුට ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒක නැති වුණොත් ලොකු දුකක්. එහෙනම් මං දැන් ඒක රකින්න ඕනද නැද්ද? දැන් ඒකෙන් සතුට ඇති වෙන්නේ නැහනේ. සතුට ඇති වෙන්නේ නැති හින්දා මං දැන් වෙන දෙයක් සතුට ඇති වෙන්න බලන්න වෙලා තියෙනවා මට දැන්. හරිද? අපි ඔකට හැමදාම ගන්න උදාහරණයක් ගන්නම්කෝ. ඔන්න මට හිතෙනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක් ගත්තොත් තමයි සතුට වෙන්න පුළුවන් කියලා. අහ කොහොම හරි කරලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙනවා. දැන් ඒ දේ තියෙනවනේ. දැන් ඒකෙන් සතුටුද? දවසයි දෙකයි තුනයි දැන් යාට හොඳට තේරෙනවා පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මීට වැඩිය ගොඩක් දේවල් කරනකොට දැන් ආයෙ දුකෙන් ඉන්නේ. දුකෙන් ඉන්න අර දේ තියෙනවා. දැන් ප්‍රාදේශීය මන්ත්‍රීකම රැකගෙන ඒක නැති වුණොත් දුකක් ඒකින්ද ඒක රැක ගන්න ඕනේ. දැන් පළාත් සභා මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන්න ඕනේ. මේ විදිහට අපි අපේ ජීවිතේට එක එක දේවල් එකතු කරගත්තට පස්සේ ලං කරගත්තට පස්සේ ඒකේ ඒකෙන් ලැබෙන සතුට නෑ. ඒක හරි අපරාධයක්. ඒක මහා ඛේදවාචකයක්. නේද? වාහනයක් ගන්නවා වාහනේ ගත්ත ගමන් පුදුම සන්තෝෂයක් තියෙනවා. දවසයි දෙකයි තුනයි දැන් වාහනේ තියෙද්දිම සතුටු නැහැ. හැබැයි නැති වුණොත් දුක. ඒකද වාහනේ රැක ගන්න ඕනේ. හරිද? ඒ වගේ ඔන්න මොකක් හරි එකක් මගේ ජීවිතේට ලං කරගත්ත සතුටු වෙන්න කියලා දැන් ඒ සතුට නැහැ. හැබැයි ඒක නැති වෙන්නේ නැතිව රැක ගන්න ඕන. දැන් එකක් රකින්න ඕන මම දැන් නැත්තම් දුක් වෙනවනේ. ආයෙ මම වෙන එකකින් සතුට වෙන්න කියලා තව එකක් ලං කරගත්තා. ඒක කිට්ටු කරගත්තම සතුටු වුණා. දවසයි දෙකයි තුනයි ඊට පස්සේ ඒක අයින් වෙන්න දෙන්නේ නැතුව ඒක රකින්න ඕනේ. ඊළඟට ආය වෙන එකකින් සතුටු වෙන්න වෙන එකක් හොයාගන්න ඕනේ. ඒකෙන් සතුටු වුණා. දැන් ඒක ජීවිතයට එකතු කරගත්තා සතුටු වෙන්න කියලා ටික දවසකින් ඒකෙන් සතුට නැහැ. හැබැයි අයින් වුණොත් දුකයි. ඒකත් රකින්න ඕනේ. ටික දවසක් සතුටු වෙන්න යම් දෙයක් එකතු කරගන්න අපිට ජීවිත කාලෙ මේක රකින්න වෙනවද නැද්ද? දැන් කීයක් විතර රකින්න තියෙනවද දන්නේ නැහැ. දැන් කීයක් විතර එකතු කරගෙන රකින්න? ඉතින් රකින්න. නේද? මහා බරක්. එකක් රකින්න එක්කෙනාට වැඩිය දෙකක් රකින්න තියෙන එක්කෙනාට බරක්. දෙකක් රකින්න එක්කෙනාට වැඩිය 10ක් රකින්න තියෙන එක්කෙනාට ගොඩක් බරක්. ඉතින් සමහර මිනිස්සු ගොඩ දේවල් එකතු කරගෙන. ඒ දේවල් ඔක්කොම ආරක්ෂා කරගෙන ලොකු පීඩනයක් වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න සමහර අය ලොකු පීඩනයකටපත් වෙන්නේ ඇයි? ඇයි පීඩනයකටපත් වෙන්නේ? රකින්න තියෙනවා වැඩිය. ඒවා අයින් වෙයි කියලා බයයි. නේද? ඇයි අයින් වෙයි කියලා බය. මේ ලෝකේ අපි සතුටු වෙන්න පින්නත් නේ අපි ඊයේ පෙරේද දවස් දෙකේම කතා කරා මට මෙතෙන්ටයි එන්න උන ආයසරයක් මේක වටිනාකමක් තියෙන හින්දායි අපි නැවත නැවත නැවත නැවත මේක කතා කරන්නේ එකතු කරගන්න ඕන හින්දා අපි එකතු කරගන්න හැම දෙයක් හින්දාම අපිට දුක් ඇති වෙන්නේ ඇයි අපි අහලා කියලා තියෙනවා අනිත්‍ය කියන වචනේ අනිත්‍ය කියන එකේ තේරුම මොකද්ද? නිත්‍ය නෑ. වෙනස් ස්වභාවයකට පත් වීම, වෙනස් ස්වභාවයකට පත් වෙන ස්වභාවය. විපරිණාම ස්වභාවය. කැඩෙන බිඳෙන, ගෙවෙන ගතිය, ෂය වෙන ගතිය. ස්ථිරව තියෙන්නේ නෑ. ස්ථිරව තියෙන්නේ නෑ කියන එකයි. එහෙනම් බලන්න මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් කොතන හරි සැප තියෙනවද කියලා චුට්ටක් බලන්න. අනිත්‍ය ලක්ෂණය කොතන හරි තියෙනවා නම් කොහේ හරි තැනක කොහේ හරි වස්තුවක් අනිත්‍ය නම් අනිත්‍ය වෙනවා නම් සැප තියනවද කියලා බලන්න ඕනේ. මේක පියවර තුනකින් අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හරි? යමක් අනිත්‍ය නම් අන්න ඒ අනිත්‍ය වෙන දේ කියන්නේ හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඒවා නේද? ඇති වෙන දේ නැති වෙලා යනවා ඒ වගේම ඒක නැති වෙන්නේ තීතිය නැත්තම් වෙනස් වෙලා නේද වෙනස් වෙමින් නැති වෙනවා හැම දෙයක්ම හරි දැන් ඇතිවීම වෙනස් වීම නැතිවීම කියලා කියන මේ වෙනස් වෙන ස්වභාවය යමක තියෙනවා නම් අන්න ඒ වෙනස් වීම නිසාවෙන්ම අපි නැතිවීම නිසාවෙන්ම දුකටපත් වෙනවමද නැද්ද? එතකොට අපි ඒක අත්දකින්නවද නැද්ද ජීවිතේ? හැම වෙලෙම බලන්න ළඟ තියෙන දේවල් හැම වෙලෙම ළඟ තියෙන දේවල් නැති වෙනවා අපිට. නේද? නැති වෙනවා. අඩුම ගානේ පිරිසිදුකම පවා කීසරයක් මුණ හේතුවක් දන්නේ නැහැ දැන් මේ වෙනකොට ජීවිතේ. එතකොට කොච්චර බනිස් කාලා තියෙනවද දන්නේ නැහැ මේ වෙනකොට. නේද? බඩගින්නටමද බනිස් කෑවේ. කොච්චර චොක්ලට් කාලාද? නේද? බඩගින්නට චොක්ලට් කන්නේ? නෑ අම්මේ දැන් දුන්නොත් ඒත් එහෙමයි. නේද? ගොඩක් පින් හාමුදුරුවනේ කියලා. ඒවට පින් දෙනවා හරියට කට්ටිය. ඇයි ඒ? නේද? මොකද මේ තියෙන ගින්න නිවා ගන්න. ගින්න, ගින්න බඩගින්න නෙවෙයි. නේද? ඒ කියන්නේ ඒව කවදාකවත් තියෙන්නේ මේ වෙලාවේ ඇති වෙන සැප වේදනාව ඒ වෙලාවෙම නැති වෙලා යනවා. අන්න ඒ නැතිවීම නිසාවෙන් අපි හරිය දුකකටපත් වෙනවා. ඒකට මොකද්ද අපි කිව්වේ? මොන දුකය කියලාද? දුක්ඛ දුක්ඛය කියලා. අනිත්‍ය ස්වභාවයෙන් හින්දා ඇති වෙන දුකට කිව්වා දුක්ඛ දුක්ඛය කියලා. දැන් හරි. ඒකින්ද මොකද වෙලා තියෙන්නේ? නැති වෙන නිසාවෙන් අපිට නැවත හදන්න වෙලාද නැද්ද? මූණ හේදුවා පිරිසිදු කරා ටිකකින් මෙන්න ආය අපිරිසිදු වෙලා ආය හදන්න වෙලා ඔළුව පීරුවා ආය වෙනස් වෙලා ඒක ආය පීරන්න වෙලා හරිද ගේ පේන් කරා ටික දවසයි පේන්ට් එක පාට නැති වුණා ආය පේන් කරන්න වෙලා හැම දෙයක්ම නැවත සකස් කරන්න වෙලාද නැද්ද නේද ඇයි ඒ අනිත්‍ය හින්දා අනිත්‍ය නැත්තම් සකස් කරන්න වෙනවද නැහැ එහෙනම් අනිත්‍ය නිසාවෙන් හැම දෙයක්ම නැවත නැවත නැවත නැවත නැවත නැවත සකස් කරන්න වෙලා මේකේ මහා පීඩිත දෙයක් තියෙනවා කෙනෙක් එක්ක බැඳීමක් තියෙනවා කියලා හිතන්න. ඒ බැඳීම ගැන මොකද කියන්නේ? මම ඊයේ පෙරේදත් මතක් කරා. ඒක සකස් කරන්න වෙනවද නැද්ද සැරෙන් සැරේ? මෙන්න හොඳින් ඉන්නවා ටිකක් අඩු වෙනවා වගේ දැනෙනවනම් ඉතින් ගිහින් ආදරෙන් කතා කරන්න ඕනේ, තෑගි බෝග දෙන්න ඕනේ, ආයෙ ඒක හදන්න ඕනේ. නේද? එහෙම එහෙම එහෙම එහෙම කොච්චරනම් අමාරුවෙන්ද මේ ලෝකේ මං කැමති දේවල් මගේ ළඟ තියාගන්න කොච්චර ලොකු උත්සාහයක් ගන්නවද? නැවත නැවත නැවත නැවත දරුවෙක් කියලා හිතන්නේ දවුරුවට අවවාද දීලා අවවාද දීලා අවවාද දීලා සකස් කරගන්නවා සකස් කරගත්තට ආය සකස් කරන්න හැමදාම උගන්නන්න කියලා කීසලක් උගුරේ ලේ රහ වෙනකම් කියලා තියන්තම් කියෝලා කියෝලා කියෝලා කියෝලා කියෝලා උනන්දු ඇති කරවලා ඔන්න එක දවසක් දෙකක් පාඩම් කරනවා ආය එතකොට කෝටුවකුත් තියන්න වෙලානේ නේද යන්තම් ඇති මේ ළමයා පාඩම් කරනවා කියලා ආය යන්න උනන්දු නැතිලා කියලා ඒ සමහර අය වැරදි වැඩ කරන දරුවෝ ඒවා යන්තම් අම්මලා තාත්තලා කියලා කතා කරලා කතා කරලා කතා කරලා යන්තම් නවත්ත ගන්නවා. ආය ඒකම කරන මට්ටමටපත් වෙලා. එතකොට ඒ කියන්නේ ආය ආය ආය ආය කරන්න වෙලාද නැද්ද? අහන්න ඔය ජීවිතේ නැති වෙන දේවල් කොච්චර හැදුවද දැන් කියලා. නේද? රෝගී වෙනවා ආය නිරෝගී බව හදා ගන්න කොහොමද? බෙහෙත් බීලා බීලා බීලා බීලා තේල් ගාලා ගාලා නේද? එක එක ඒවා කළා යන්තම්. අද යන්තම් ටිකක් අඩුයි කියලා යන්තම් අඩු වුණා කියලා ඔන්න ආය සකස් කරගන්නවා ආය අර වැඩේ වෙනවා ආය සකස් කරගන්න ඉතින් දැන් කොහොමද දන්නේ තත්ත්වේ ආය සකස් කරන්න වෙලාද නැද්ද ඒක සැපද්ද දුකක්ද අන්න ඒ නැවත සකස් කරන්න වෙන ස්වභාවයේ තියෙන අනිත්‍ය ලක්ෂණය හින්දා අන්න ඒ නැවත සකස් කරන්න වීම හින්දා විඳින දුකට කියනවා සංකාර දුක්ඛය කියලා එහෙනම් දුක්ඛ දුක්ඛය සංකාර දුක්ඛය කොහොමද සකස් කරගත්තා කියන්නකෝ. දැන් සකස් කරගත්ත පොඩි වෙලාවක් හරි තියෙනවනේ අපිට. නේද? දැන් මම හොඳට හදාගත්ත පොඩි වෙලාවක් තියෙනවා. අපි හිතමු තේරෙන හින්දා මේ උදාහරණයම ආය ගන්නවා මම ඊයේ පෙරේද කතා කරපු එකම මම ගොඩක්ම ආදරය කරන කෙනෙක්ගේ ආදරයක් තදින්ම මම හදාගත්තා. කොහොම හරි කරලා එක එක ඒවා කරලා කතා කරලා තෑගි දීලා කොහොම හරි දැන් මම දැන් හම්බෙන්නයි ලෑස්තියි. හුඟ දවසකින් හම්බෙන්නයි සූදානම්. හම්බුණ ගමන් මතක් කරන්න චුට්ටක්. දැන් ඔක්කොම සකස් කරගෙන තියෙන දැන් මට තේරෙනවා මේ පැත්තට ලොකු ආදරයක් තියෙනවා කියලා හිතේ. හරිද? කතාවෙන් ක්‍රියාවෙන් තේරෙනවා. හැබැයි හම්බෙච්ච වෙලාවෙ ඉඳන් මං ඉන්නේ පීඩණයෙන්ද නැද්ද? පීඩණයෙන්ද නැද්ද? ඇයි? නැති වෙයි කියලා අන්න හරියි. නැති වෙයි, වෙනස් වෙයි, කතාව හොඳ නැද්ද? ක්‍රියාව හැම වෙලෙම පීඩණයෙන් ඉන්නේ. එන්න ඒ නැති වෙයි එක දිගට මේක තියාගන්න උවමනාව තිබර තියාගන්න බැරි බව මම හොඳටම දන්නවා. ඒ කියන්නේ උපරිම සැපයක් දක්වා අපි ඔක්කොම ගෙනාවත් ඒ මොහොතෙදිත් මම දුකක් විඳිනවා මේක නැති වෙයි කියලා බයෙන් ශෝකයෙන් ඉන්නවා අන්න ඒකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. හරි? විපරිණාම ස්වභාවය තියෙන දුකක් මම දන්නවා වෙනස් වෙනවා කියලා. ඔය දුක් තුන නැති වෙලාවක් කියන්න බලන්න. දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියන තුන ගත්තාම දුකෙහි ලක්ෂණ තුන ගත්තාම ඔය තුන නැති එක වෙලාවක් කියන්න බලන්න ජීවිතේ. තේනවද? නේද? ඔය තුන නැති වෙලාවල් තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය අතහැර විඳින්නා වූ සැපයක් තියෙනවා. පංච උපාදානස්කන්ධය තුලින් ඇති කරගන්න සැපයක් ඇති කරගන්න යමෙක් උත්සාහ කරනවා නම් ඔය දුක් තුනේ නැතිවීම ඔය දුක් තුනත් එකමයි නේද? මාත්‍රිය සැපයක් විඳිනවා නම් විඳින්නේ. ඒකයි කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. හරි. දැන් මම කියද්දී මේකට විරුද්ධව කතා කරන්න පුළුවන්ද? නෑ නෑ පංච උපාදානස්කන්ධය සැපයි කියලා පුළුවන්ද? බෑ. හරිද? මම ඒ වුණාට මෙන්න මෙහෙම එකක් අහනවා. ඔය කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත බව ඇත්ත. නමුත් මොකක්ද පංච උපාදානස්කන්ධයේ පැත්තට තියෙන එක? ඇදිල්ලක්, කැමැත්තක් මේ කියන කතාවට හොර ගතියක් හිතේ නේද? මේක සම්පූර්ණයෙන් පිළිගන්න ඒ වුණාට ඉතින් මගේ දරුවන්ගෙන් මං සැප විඳිනවනේ, මං අහවල් දේ තුල මට සැප තියෙනවනේ කියලා නිකන් ඒ පැත්තට තල්ලු වෙන ගතියක් තියෙනවද නැද්ද? <laughs> අන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. ඔන්න ඕකින්ද තමයි අපි මේ ධර්මය දැනගත්තට මේ ධර්මය පැත්තට නැඹුරුතාවය එන්නේ නැත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ හිතේ තියෙන හින්දා. හරි? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක්ඛානුපස්සනම් භාවෙන්තු සුඛං සංඥම් පජහති. ඔන්න ඔය ඇතුලේ තියෙන සුඛ සංඥාවක් තියෙනවා. ඒකට කියන සැප සංඥාවක් තියෙනවා. ඔය කිව්වට කෑම සැපයි, ඔය කිව්වට දරුවෝ සැපයි, ඔය කිව්වට නේද ආදරය සැපයි ඔය වගේ නේද? කෑම සැප නැද්ද? සැපයි සැපයි. නේද? මම කිව්වොත් අද ඉඳන් බඩගින්නට විතරක් කණ්ඩ ගුණවන්ත, ඊටා ගුණවන්ත දේ මම මේ මෙහෙම කිව්වොත් ඔය කෑම සැපය අල්ල ගන්න පුළුවන්. අපි හදනවා හැම පෝෂක පදාර්ථයක්ම තියෙන එක කෑම වෙලා. හරිද? මේකට මුං ඇට මෙච්චරයි කඩල මෙච්චරයි ඔය වගේ දාලා හැම එකම තියෙන ප්‍රෝටීන් තියෙන මේ දේ තියෙන ඔක්කොම සාමාන්‍ය ගන්න සමතුලිත එකම වෑංජන තියෙන කෑම වේලක් හදලා කියන දැන් ඉතින් පෝෂ්‍ය පදාර්ථ ටික නෝන ජීවත් වෙන්න නෝන හැමදාම මේක කනු. උදේටත් මේක දවල්ටත් මේක හැන්දෑවටත් මේක උදේටත් මේක ඉති ප්‍රශ්න නැහැ ජීවත් වෙන්න කන්න ඕන. කැමතිද දන්නේ නැහැ. කැමති වෙයිද? නෑ කැමති වෙන්නේ නැහැ. එහෙනම් කන්නේ මොකටද? සබ වෙනින්ද? නේද? ජීවත් වෙන්න කනවා නම් අර වගේ කාලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ජීවත් වීමට නම් කන්නේ අර විදිහට කාලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් කෑම සැපයි කියන සුඛ සංඥාව ඇත. හරිද? අර විදිහට ඉන්න බැරි එකයි. කෙනෙකුට ඇත්තටම කෙනෙක් කියනවා නම් මං ජීවත් වීම සඳහා විතරයි ගන්න කියලා අර වගේ කෑම වේලක කෑම වේලක ඒක උඩ බලාගෙන කාලා නිකන් ඉන්න පුළුවන් වෙනවා වාහනයකට තෙල් ගහනවා වගේ. එහෙනම් මේක ජීවිතයෙන් තියපවත්වා ගැනීම සඳහා විතරක් කියලා. බලන්න එහෙම පුළුවන්ද කියලා. හරිද? එහෙනම් ඔය එක එක දේවල් ගැන සැප සංඥා තියෙන්නේ ඇයි? හරිද? සැප සංඥාව එන්නේ ඇයි කියලා අපි ඊයේ පෙරේද කතා කරා. මම කිව්වා ඒක හදා ගන්න ඕනේ කියලා. එතකොට ඒ හදා ගන්නවද කියන ගැන සාකච්ඡා කරන්නයි අද මේ අවශ්‍යතාවය තියෙන්නේ. ඊයේ පෙරේද උත්සාහ කරාද? මොකද අපි දන්නවා සතියක් අපි එක කාරණාව කතා කරන්නේ ඇයි? මේක තමයි ගොඩ යන අවස්ථාව. අවස්ථාව ලබා දෙන්න ඕන මෙතනදී හින්දා ඒ සංඥාව හදාගත්තද පංච උපාදානස්කන්ධයේහි දුක් මෙනෙහි කිරීමටයි කියන්නේ දුක්ඛානුපස්සනාව කියලා. නමුත් සංඥාව ගැනයි මම මේ කතා කරමින් ඉන්නේ. අපි අන්තිම වෙනකොට එතෙන්ට කතා කරමු. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි හොඳට කල්පනා කරන්න ඕනේ. ඇයි අපිට පංච පාදානස්කන්ධයේ මෙච්චර දුක් ගොඩක් තියෙද්දි විපරිණාම දුක් දුක් දුක් සංස්කාර දුක් ආදී වශයෙන් තියෙන දුක් ගොඩක් තියෙද්දි ඇයි මේක අතහැරෙන්නේ නැත්තේ කියන එක ඇයි මේක ගැන නියම දුක් සංඥාව එන්නේ නැත්තේ කියන කර කිව්ව වාක්‍යයෙන් තේරෙනවා. දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ දුක්ඛානුපස්සනාව නැවත නැවත නැවත නැවත වඩන්න ඕනේ. වැඩිමෙන් තමයි සුඛ සංඥාව අයින් වෙන්නේ කියලා. හරි. මොකද්ද මේ මොකද්ද මේ භාවෙන්තෝ කියලා කියන්නේ වඩන්න ඕනේ කියලා කියන්නේ? ඇයි එහෙම කරන්න ඕනේ කියන එක අපි හොඳට තේරුම් ගන්න. හරි. ඊටාම නරක මිනිසෙක් ඉන්නවා. මේ නරක මිනිසයාට ගැන මට තියෙන්නේ හොඳ හැඟීමක්. මොකද මෙයාගේ හොඳයි නරකයි දෙකම තියෙනවා මම දන්නේ හොඳ විතරයි. දැන් මට එයා දකින්නකොට මොකද වෙන්නේ? හොඳ සංඥාවක් එනවා මෙයා හොඳ කෙනෙක් කියලා සංඥාවක් එනවා. හරි? මට මෙයා ගැන නරකයි කියන සංඥාවෙන් නම් මම මොකද කරන්න ඕනේ? මට මොකද වෙන්න ඕනේ? එයාගේ නරක ටික මං දැනගන්න ඕනේ. දැනගෙන ඒවා නැවත නැවත නැවත නැවත ඒවා පිරික්සලා බලන්න ඕනේ. වැඩියෙන් එයාගේ හොඳ වලට වැඩිය නරක මට පේන්න පටන් ගත්තොත් නරක ගැන මම දැනගත්තොත් එයාගේ හොඳට වැඩිය නරක ගැන දැනගත්තොත් මට දැන් එයා දකින්නකොට එන්නේ නරකයි කියන සංඥාව. එහෙනම් පංච උපාදානස්කන්ධය නරකයි කියලා නැත්තම් පංච උපාදානස්කන්ධය දුකයි කියලා මම දැනගන්න ඕනේ. හරිද? අන්න එතකොට දුකයි කියලා දැනගන්නවා නම් මම දැනට මට හොඳයි කියලා දැනෙනවාට වැඩිය ප්‍රබලව දුකයි කියන එක මම දැනගත්තොත් තේරුම් ගත්තොත් අන්න මට පංච උපාදානස්කන්ධයේ විශේෂය එන්නේ මොකද්ද? දුක් සංඥාවක්. එහෙනම් දුක් සංඥාව එන විදිහට මම මොකද කරන්න ඕනේ? මගේ හිත සකස් කරන්න ඕනේ. දුක් සංඥාව එන විදිහට සකස් කරන්න ඕනේ. ඒ සඳහා කල යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕනේ. ඒවා නিত্যද අනිත්‍යද නিত্যද අනිත්‍යද කියලා. හරි. අනිත්‍ය නම් අනිත්‍යයි කියලා තේරෙනවා නම් ඉක්මනට බලන්න ඕනේ. අනිත්‍ය නිසාවෙන් මේකේ දුක්ඛ දුක්ඛය තියෙනවා. මේකත් එක්ක වැඩ කරන්න ගියොත් අනිත්‍යයි කියලා විතරක් බලලා මදි. ඒකත් එක්ක පිළිවෙලකටම මේ තුන ගැන බලන්න ඕනේ. මොකද්ද? මේ අනිත්‍ය නම් යමක අපි ඉස්සෙල්ලා කතා කරපු දුක්ඛ දුක්ඛය ඇත සංඛාර දුක්ඛය ඇත විපරිණාම දුක්ඛ ඇත දැන් අපි ගන්න වේදනා හෝ සංඥා හෝ සංඛාර හෝ මොකක් හරි එකක් හරිද අපි සංස්කාරයක් ගමුකෝ සංස්කාර කොට වැටෙනවා ආදරය කියන එක හරිද එතකොට ආදරය කියන එක නැත්තම් බැඳීම කියන එක දරුවෙකුට තියෙන ආදරයක් කියලා ගන්නද නැත්තම් වෙනත් ආදරයක් කියලා ගන්නද බැඳීමක් කියලා ගන්නද මේක ගැන තියෙන අදහස සාමාන්‍යයෙන් අපේ පුද්ගලයන්ට කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙනවා නම් ඒ ගැන තියෙන්නේ කෙනෙක් අපිට හොඳට කතා කරනවා හොඳට හිනා වෙනවා හොඳ ලොකු ආදරයක් අපිට ලැබෙනවා නම් ඒ ගැන තියෙන්නේ එහෙම එකක් ලැබෙනවා නම් අපි කැමති කෙනෙක්ගේ ඒ ගැන තියෙන්නේ අපිට සතුටක්ද දුකක්ද භයානක හැඟීමක්ද නැත්නම් සෞම්‍ය හැඟීමක්ද එහෙනම් තියෙන්නේ සුඛ සංඥාවක් හරිද? එහෙනම් තියෙන්නේ සුඛ සංඥාව. හරි. දැන් එතකොට ඒක හරිද දන්නේ ඒක හරිද දන්නේ ප්‍රායෝගික ජීවිතයට මේක යොදා ගන්න කියලා මම කියන්නේ කොතෙන්ද අපි මේක යොදවන්න ඕනේ නේද? ඇයි මට ඒක ගැන සුඛ සංඥාවක් එන්නේ? කොච්චර දෙයක්ද මට කොච්චර සලකනවද මට කොච්චර නේද හොඳින් කතා කරනවද කියලා ඒ ඒ ආදරය කෙරෙහි මට තියෙනවා. අද මට සැලකුවා හෙටත් මට මේ විදිහටම සලකනවා කියන අදහසේ තියෙන්නේ අනිත්‍යද නිට්ටයද? අද මට සැලකුවා හෙටත් මේ විදිහටම සලකනවා ඒකනේ මම මේ බලාපොරොත්තු තියන් ඉන්නේ. එහෙනම් ඒක තියෙන්නේ නිත්‍ය සංඥාව. එහෙනම් මං ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ ආදරය කෙරෙහි අනිත්‍ය අනිත්‍යද නිට්ටයද කියලා බලා ගන්න ඕනේ. හරිද? ඒක බලාගන්න මට එහා පැත්තේ හිත දිහා එබිලා බලන්න පුළුවන්ද? බෑ. ඒකට මට හයියක් නෑ. එහෙනම් මං ආදරය කියන ධර්මතාවයේ සත්‍ය తত্ত্বය බලාගන්න නම් ආදරයේ උපදින තැනක් දිහා අවධානය යොමු කරන්න ඕනේ. ආදරයේ උපදින තැනක් තියෙනවා. කොහෙද? තමන්ගේ සිතේ. ඒකට විකම් කරලා බලාගන්නවත් පුළුවන්. හරිද? උපන් දවසේ ඉඳන් හිතේ මගේ හිතේ උපන් ආදරයවල් තියෙනවා ඒවා එහෙම්මම තියෙනව නේද උපන් දවසේ ඉඳන් මගේ සිත්වල ඇතිවෙච්ච ආදරය තියෙනවා ඒවා එහෙම්මම තියෙනව නේද අනේද නේද කාලයකට ඉතාමත්ම තද බල ආදරයක් ඇති වෙච්ච කෙනෙක් කෙරෙහි තවත් කාලයකට දැක්කහම අහක් බලාගෙන යන ගානට එනවා නේද එච්චර කල් ඉන්න ඕනේ නෑ. අද උදේ එක පාට මට කෙනෙක් ගැන, දරුවෙක් ගැන හරි ආදරයක් ඇති වුණා නම් හැන්ද වෙනකොට එපා වෙන ගතියට එනවා. ආයෙ පහුවෙන්ද උදේ වෙනකොට ආයෙ ඕන වෙන ගතියට. එච්චර ඕනේ නෑ. මේ මොහොතේ ආදරයක් උපදිනවා නම් වෙලාවට ඊළඟ මොහොතේ තීප්ත වෙන ගතියක් වෙනවා. ආයෙ චුට්ටකින් ආයෙ ඕන වෙනවා. ඒක මගේ වැඩක්ද? නෑ මට අදාළ නෑ ඒක හේතු ඇති වෙනකොට ඇති වෙනවා හේතු නැති වෙනකොට හේතු ඇති වෙනකොට ඇති වෙනවා හේතු නැති වෙනවා නැති වෙනවා. දරුවෙක් කියලා ගන්න, චූටි දරුවෙක් කියලා ගන්න, පුතෙක් කියලා ගන්න අවුරුදු 10ක 12ක වගේ පොඩි කාලේ ඉන්න පුතෙක් අම්මගේ ඇඟේමයි. අම්මා නැතුව එක මොහොතක්වත් ඉන්නේ නැහැ. ඇයි ඇයි ඇයි ඔච්චර ආදරේ? නැත්තම් පේන්න නැත්තම් හඬනවා. ඇස්සට කඳුළු පුරෝගෙන කෑ ගහ ඉන්නකොට අම්මට තියෙන ලොකු දුකක් ආදරයක් ඇති වෙනවා ලොකු බැඳීමක් ඇති වෙනවා. අර ළමයාගේ හිතේ අච්චර ආදරයක් ඇති උනේ ඇයි? නේද ආදරය කියන්නේ තණ්හාවක්. ඉතින් කොහොම ධර්මය අපි එකතු කරගන්න ඕනේ. තණ්හාවට ආසන්නම කාරණාව වේදනාව, සැප වේදනාව. නේද? එතකොට එයාට එයාට තියෙන ඉන්ද්‍රියන් වගේ චූටි කාලේ ඉඳන්ම. මොනවද එයා ඉපදෙනකොට හරි ඉන්ද්‍රියන් වගේක් එක ඉපදුනේ මොනවද? ඇහැ කරනාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රියන් වර්ගයක් ඉපදුනා. මේ ඉන්ද්‍රියන් වලට සැප වේදනා දුන්නේ පළවෙනියෙන්ම කවුද? අම්මා. නේද? එයාගේ ඉන්ද්‍රියන් වලට සැප වේදනා දුන්න පුළුවන් තරම් කීරි දුන්නා, සින්දු කිව්වා, නේද? ඇඟේ තියාගෙන රස්නේ දුන්නා, නේද? ස්පර්ශය ලබා දුන්නා, රස ලබා දුන්නා. හැමදේම නේද? හැමදේම ලබා දුන්නේ හින්දා මොකද වුනේ? වේදනාපච්චය තණ්හා. අම්මා කෙරෙහි දැන් තණ්හාව. ආදරය ඉපදලා තියෙන්නේ යාට. දැන් මෙයා ටික ටික ටික ටික ලොකු වෙනවා. ටික ටික ලොකු වෙනකොට එයාට සැප වේදනා ලබා දෙන තව වස්තු ලැබෙනවද නැද්ද? ඒක නවත්තන්න පුළුවන්ද? බෑ. නේද? එක එක වස්තු ලැබෙනවා. ඒ වස්තු ලැබෙනකොට සමහරවිට සංගීතය, සමහරවිට ක්‍රිකට් නේද? සමහරවිට යාළුවෝ, සමහරවිට තව ටිකක් ලොකු වෙනකොට තවත් ආදරයක් නේද? ස්ත්‍රියක්. ඒ වගේ දේවල් හින්දා එයාට සැප වේදනා ලැබෙනවා. ඒ සැප වේදනා ලැබෙනකොට ඒ සැප වේදනා හින්දා ඒ ඒ වස්තුන් කෙරෙහි තණ්හා උපදින එක නවත්තන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් හේතු ඇතිකල්හි ඇති වෙන හේතු නැතිකල්හි නැති වෙන දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. අපි මතකද කතා කරා පච්චේ පරිග්‍රහ ඥානය ගැන. පච්චේ පරිග්‍රහය තුලින් තමයි අනිත්‍ය ලක්ෂණය මතුවෙන්නේ කෙනෙකුට. හරිද? හේතුත් එක තේරෙන්න ඕනේ. දැන් මෙයා නම් මට බොහොම ආදරේ. මේ ආදරේ තියෙන මට කවුරු හරි ආදරයක් අරගෙන එනවා නම් මේක තියෙන්නේ මගෙන් මෙයාට සැප වේදනා ලැබෙනකම් විතරයි. ඒ තරම් නෙවෙයි අම්මා මේක දැනගෙන ඉන්නව අප වැඩේ කරන්න කියලා අම්මා එක දිගටම යාර සැප වේදනා ලබා දුන්නා. හැබැයි ඉස්සෙල්ලා අපි කතා කරා යමක්. මොකද්ද? සමහර වස්තු තියෙනවා එක දිගට සැප වේදනා ලැබෙනකොට අද අඹ කියන්නකෝ අඹ වලින් මගේ දිවට සැප වේදනා ලැබෙනවා. එක දිගට දැම්මොත් මොකද වෙන්නේ? ඒ වෙනස් වෙනවා. අඹ තියෙද්දිම සැප වේදනා නැති වෙනවා. එහෙනම් දැන් අම්මා මොන උත්සාහය කරත් එයාට සැප වේදනා ලබා දෙන්න බෑ. තේරෙනවද? තේරෙනවද? සමහර කාලවලදී සමහර අයට සමහර අය කියනවා ඔහේ නැතිනොත් මම මැරෙනවා කියනවා. හරිද? එක දවසක් නැතිනොත් මැරෙනවා කියනවා. එහෙම කියලා බොහොම ආදරෙන් ඉන්නවා. පසු කාලීනව එයාට ඒ අනිත් එක්කෙනා කියනවා දැන් දාලා යන්න යන්නේ. යනකොට කියනවා ඔයා ගියොත් මම මැරෙනවා කියලා. එතකොට කියන්නේ මොකක්ද? ඉතින් මැරෙනවා. නට මොකද? ඒ මොකද? ඒ පැත්තෙන් එයාට දැන් සැප වේදනා හැදෙන්නේ සැප වේදනා හැදෙන්නේ නැහැ. හිතේ ස්වභාවය වෙනස් වෙනවා. හරිද? එහෙනම් මගේ දිහාට ආදරය උස්සගෙන එන කවුරු හරි කෙනෙක් දැක්කහම මම ඇත්තටම කරන්න ඕනේ මොකද්ද? දුවන්න ඕනේ දිවිල බයේ නේද? බුදු අම්මෝ කඩු අරන් එනෝ කිනිසි අරන් එනෝ නේද? ඇයි? ඒ තරම් දුක් ගොඩක් තමයි අර අරගෙන ඉන්නේ. හවුද නැද්ද? මන් දන්නේ නැහැ. ඇත්තද නැත්තද කියලා බලන්න. ඇයි? අර අරන් එන්නේ අනිත්‍ය දෙයක්. නේද? ඒක එක දිගට තියෙනවා කියලා මම දැන් මං සැනසීමෙන් ඉන්නවා. ඒ වගේ දෙයක් අරගෙනකොට ඒක එක දිගට තියෙනවා කියලා මම ගත්තොත් මට ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම අනිත්‍යයි. ඒකෙන්ද ඒක අනිවාර්යයෙන්ම මට පුදුම වැඩ වගේක් කරන්න වෙනවා ඔක ගත්තොත් එහෙම. ගත්තොත් එහෙම මොනවද කරන්න වෙන්නේ? ඒක වෙනස් වෙනකොට මට දුක් විඳින්න වෙනවා. ඒක තිබඳව විචලනයකට ලක් වෙනවා. අඩු වැඩි වීම සිද්ධ වෙනවා. නේද? ඊට පස්සේ ඒකෙන්ද මට සංස්කාර දුක්ඛයකට වෙන්න වෙනවා. ඒක වැඩි කරන්න මට එක එක ඒවා එක එක ඒවා කරන් දෙනවා. ඒක කොහොම හරි වැඩි කරලා මම පීක් එකට උඩ උඩ තත්ත්වයටම අරගත්තත් ඒක වෙනස් වෙයි කියලා මට හැමදාම බයෙන් ඉන්න වෙනවා. එහෙනම් මට සැකෙන් බයෙන් ඉන්න වෙන දෙයක් නේද අර අරන් ඉන්නේ. මොකද කියන්නේ? මොකද කියන්නේ? හවුද නැද්ද? අනිවාර්යයෙන්ම එහෙම දෙයක් අරන් ඉන්නේ. එහෙනම් අන්න ඒ ටික මම මෙනෙහි කරන්න ඕනේ. මේ මෙනෙහි කරේ මොන වගේද? සංස්කාරයේ දුක්ඛය ගැන නේද? සංස්කාර කියලා කියන්නේ නැත්තම් ධම්ම කියලා කියන නේද පංච උපාදානස්කන්ධේ සංස්කාර කියලා කියන වේදනා සංඥා නැතුව ආදරය කියන්නේ ලෝභය කියන එක තණ්හාව කියන එක එහෙම එකක තියෙන්නේ මොකද්ද හැම වෙලෙම අනිත්‍ය ස්වභාවය ඒ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරපුවා මට හොඳට තේරෙනවා මේක හින්දා මට දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියන තුන් වැදෑරුම් දුකකින් පීඩාවෙන් ඉඳ සිද්ධ වෙන තුවාලයක් ඔය ගේන්නේ. ඒක තුවාලයක් නෙවෙයිද කියලා බලන්න. බොහොම සැපෙන් බොහොම සුවයෙන් ඉන්න කිසි දෙයක් නැතුව මලක් වගේ ඉන්න තරුණ පිරිමි ළමයෙක් කියලා හිතන්න අවුරුදු 17ක 15ක 16ක විතර ගෙදර නිකන් නිදැල්ලේ ඉන්න මොකක් හරි පැටලිල්ලක පැටලිලා කියලා අම්මලා තාත්තලා දැනගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැනගන්නේ කොහොමද ඉස්සෙල්ලාම? පැත්තකට වෙලා කල්පනා කරගෙන ඉන්නවා අන්න හරිය. නේද අහස ගැටලන්න වගේ වෙනදා වගේ නේ බලාගත්තත් බලාගෙන කල්පනා කර ඉන්න සන්තෝෂෙන් නෙවෙයි ඉන්නේ. දැන් දැනගන්න මොකක් හරි. එහෙනම් තේරෙනවද ඇයි එතුවාල කරගෙන? නේද? බලහත්කාරයෙන් තුවාලයක් දාගෙන. කැමතිද බලහත්කාරයෙන් තුවාලයක් දාගන්න? අනේ මට තුවාල ලැබේවා කියලා. නෑ. නේද? අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුෂ්ඨ රෝගය කසනවා වගේ කියලා. කුෂ්ඨ රෝගයක් තිබ්බොත් නම් කවුරුත් කසනවා. ඇයි? කසන මාත්‍රයට සැනසීමක් තියෙනවා. එන්න එන්න එන්න එන්න එන්න කුෂ්ඨ රෝගය වැඩි වෙනවා කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධයෙන් සැප විඳින්න යන කෙනාට මාත්‍රීය සැපයක් සහිත විශාල දුක් ගොඩක් එනවා. දන්න අය මොකද කරන්නේ? කුෂ්ඨ රෝගයට බෙහෙත් කරනවා මිසක් අපසන්නේ නැහැ. නේද? ඔක හරි ලස්සනට දේශනාවේ තියෙනවා. කෙනෙකුට කුෂ්ඨ රෝගයක් හැදිලා තිබිලා කුෂ්ඨ රෝගයක් හැදිලා තිබිලා හොඳ වෙනවා. හරිද? හොඳ වුණාට පස්සේ දැන් මෙයා යනවා පාරේ. යනකොට කුෂ්ඨ රෝගියෙක් ගිනි තපිනවා. හරි කුෂ්ඨ රෝගියාට ගින්දරට මේ ඇඟ කිට්ටු කරනකොට හරි සනීපයි. මෙයාත් මොකද කරන්නේ? මෙයාට මතකන්නේ මෙයාට කුෂ්ඨ රෝගේ තිබ්බ කාලේ ගින්දරට කිට්ටු කරලා බැලුවා. සනීපයි. දැන් මෙයාත් ගිහලා දැන් කිට්ටු කරලා බැලුවා. දැන් කිට්ටු කරලා බලපහම දුකයි. නේද? දැන් එයා දැන් මේ කුෂ්ඨ රෝගේ නැති කෙනා බැලුවා මම දැන් ගින්දරට කිට්ටු කරලා බලනකොට දුකයි. මේ මගේ උදාහරණයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක්. දැන් එයා කල්පනා කරනවාද? අනේ කුෂ්ඨ රෝගයක් හැදිලා තිබ්බා නම් හොඳයි කුෂ්ඨ රෝගය හැදේවා මොකද මට ගින්දර ළඟට ගියාම සැපයි දැන් සැප නැහැනේ එහෙම කල්පනා කරනවද නැහැ. නේද? ඇයි ඒකේ තියෙන ආදීනව දන්න නිසා එහෙනම් අපි එකින් එක අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකින් එක අරගෙන පංච උපාදානස්කන්ධයේ ඔන්න ඔය අනිත්‍ය ලක්ෂණය හොඳට පිරික්සන්න ඕනේ අනිත්‍ය විතරක් පිරික්සලාමදි අපි අනිත්‍ය විතරක් පිරික්සලා නිකන් ඉන්නවා වෙනස් වෙනව නැති වෙනවා කියලා. එහෙමදි. ඒකත් එක්ක මොකද කරන්න ඕනේ? ඒ මේ අනිත්‍ය දේත් එක්ක මට ලැබෙන දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංස්කාර දුක්ඛ කියන මේවාට මට මූණ පාන්න සිද්ධ වෙනවා මේවාට මට ඇති තරම් ආයසරයක් හදන්න වෙනවා හැදුවත් ආය වෙනස් වෙන හින්දා දුක් විඳින්න වෙනවා වෙනස් වීමේදී දුක් විඳින්න වෙනවා හදන්න දුක් විඳින්න වෙනවා හැදුවත් හදාගත්ත වෙලාවෙත් වෙනස් වීම හින්දා ආය දුක් විඳින්න වෙනස් වීමේදී දුක් විඳින්න වෙනවා හදන්න දුක් විඳින්න වෙනවා ආය හැදුවත් වෙනස් වීමේදී ආය වෙනස් වෙන බව දන්න නිසා හදාගත් තැන දුක් විඳින්න වෙනවා. නේද? විපරිණාම ස්වභාවයෙන් හින්දා දුක් විඳින්න වෙනවා. එහෙනම් මේ තුන් වැදෑරුම් දුකෙන් පීඩිතවපත් වෙනවා හැම සංස්කාරයන්ම මම මගේ කියලා ගත්තොත් රූපය ගැන රූපයක් ගැන ගත්තොත් ඒක හැමමයි නේද ඕනම ඊටාම ප්‍රසන්න රූපයක් තමන්ගේ රූපය ගැන පවා තමන්ගේ ශරීරය ගැන පවා උද්දාමයටපත් වෙලා ඒක අල්ලගත්තොත් ඒක අල්ලගත්ත කට්ටිය දැකලා තියෙනවද මම දැක්ක එක දවසක් රූපයක් මට ගෙනල්ලා පෙන්නුවා එක දරුවෙක් අවුරුදු 90 ගාණක් වයසයි දැන් එංගලන්තේ නිලියක් හිටපු එයාගේ රූපය හරිද එයා ඒ වෙනකොටත් අර කොණ්ඩේ කෙලින් කරලා තියෙන්නේ මුළු මූණෙම ගාලා ගාලා ගාලා තියෙන. හරි කොණ්ඩ මොස්තරයක් දාලා තියෙන්නේ. මූණ රතු කරලා තියෙන්නේ. මේ මේ නහර පෑදිලා. මූණ වැහැරිලා ඒත් එයා ඉන්නේ අර විදිහට අර සැරසිලා තමයි ඉන්නේ. මොකද මේ? ලොකු සකස් කිරීමක්. ඉතින් මේක මේක මේක මෙහි පෙන්වන්න ලොකු සකස් කිරීමක්. කොච්චර කරත් කාටවත් මේකේ මේ තියෙන මේ ශරීරයක් වැහැරෙන එක නවත්තන්න මොන්න જાති කරත් පුළුවන්කමක් නැහැ. ඉතින් ඒව හැමදාම කර කර කර කර කර කර නැරෙනකන් දන්නේ නැහැ මේකේ තියෙන කැත කොච්චරද කියලා. යස්සනියක් වාගේ. හරිද? පෙනුම ඇයි ඉතින් මේ අර දැන් තරුණ ඉතා තරුණ අය කරන වැඩ ටික ඔක්කොම මේ අවුරුදු 90ක් විතර ගිය කෙනෙක් කරපුවාම අරක හරීම ගැටලුවක් කවදාකවත් එයාට ඒක හදන්න බෑ කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. එයාට එහෙම පේන්නේ ඒ වගේ මුලාවෙන් මුලාවටපත් වෙච්ච අය ඉන්නවා රූපය පිළිබඳ පිස්සු හැදලා. වේදනාව පිළිබඳ පිස්සු ඇදිච්ච අය ඉන්නවා. සංඥා සංකාර පිළිබඳ නේද? සංඥා සංකාර පිළිබඳ පිස්සු ඇදෙන්නේ මොකද මතක් කර කර මතක් කර කර මතක් කර කර නේද? හිතෙන් සැප විඳින්න උත්සාහ කරන අය ඉන්නවා. සහ ඒවා නැවත නැවත උපද්දවාගෙන නැවත නැවත සැප විඳින්න උත්සාහ කරන අය ඉන්නවා. ඉතින් සංඥා සංස්කාරයන් හින්දා පිස්සු හැදිලා පිස්සු හැදිලා වගේ ඒවටම මත් වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේම මේ විඥානයේ හින්දා මේ තියෙන ඇපෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විඳීමේ දැනීම මෙවැනි සිත් පහළ කර ගැනීමෙහිලා ඊටා විශාල උත්සාහයක් ගනිමින් දුක් විඳින කට්ටියක් ඉන්නවා. ඉතින් එහෙනම් අපි කල යුත්තේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් එක්ක ඔන්න ඔය දුක් තුන හොඳට මෙනෙහි කරන්න ඕනේ. කවද මොනව වෙනකන්ද මෙනෙහි කරන්න ඕනේ ඕනම දෙයක් මතක් වෙද්දී පංච උපාදානස්කන්ධයට අදාළ දරුවෙක් අම්මෙක් තාත්තෙක් මොනවා හරි වස්තුවක් ඕනම දෙයක් හමුවේ මට දැනෙන්න ඕනේ මේක දුක් ගොඩක් කියලා. හරිද? මේක දුක් ගොඩක් කියන සංඥාව එන තුරු භාවිතා කරන්න ඕනේ. සංඥා විපල්ලාසය මේ ඇති වෙන්නේ මොනවද මේ නැති ඇති වෙන්නේ මේ දුක් සංඥාව වඩනකොට නැත්නම් මේ දුක්ඛානුපස්සනාව වඩනකොට කෙනෙක්ගේ තියෙන දුක් සංඥා සැප සංඥා කියන සංඥා විපල්ලාසය දුක් සංඥා බවට පත්වන ඒ පල්ලාසය නැති වෙනවා. ඒ විතර මේ අපේ හිත හැම වෙලෙම සැප හොයන්න කියලා පංච උපාදානස්කන්ධය ASCII රිංගන චිත්ත විපල්ලාසයක් තියෙනවා. හරිද? සංඥා විපල්ලාසයක් තියෙනවා. චිත්ත විපල්ලාසයක් තියෙනවා. හිත හැම වෙලෙම පංච උපාදානස්කන්ධය කියලා ලගිනවා. අන්න ඒ එන්න ඒ චිත්ත විපල්ලාසය අයින් වෙනවා. ඊළඟට ditthi විපල්ලාසයක් තියෙනවා. මොකක්ද වැරදි දෘෂ්ටියක් තියෙනවා වැරදි දැක්මක් තියෙනවා පංච පාදානස්කන්ධය සැපයි කියලා පංච පාදානස්කන්ධය සැපයි කියලා වැරදි දැක්මක් තියෙනවා අන්නේ දැක්ම අයින් වෙනවා එහෙනම් සංඥා විපල්ලාසය අයින් වෙනවා චිත්ත විපල්ලාසය අයින් වෙනවා ditthi විපල්ලාසය අයින් වෙලා ඒක ඇත්ත ඇති සැටියෙන් දන්න තත්යකටපත් වෙනවා ඒ தත්ත්වයටපත් වුනහම අපේ පින්නත් නේ අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධිය මොකද්ද වෙන්නේ? මේ දුකෙහි කලකිරෙනවා. මට හැමදාම මේ දුක් විඳින්න බෑ. සත්‍ය වශයෙන්ම සැප විඳින තැනක් හොයාගන්න ඕනේ. ඉඟුරු දීලා මිනිස් කරන්නම් හරියන්නේ නෑ. මොකද අපිට හැමදාම තියෙන වෙනත් විකල්පයක්. අපි දුක් වෙනකොට මං කියන්නේ ඉරියව් මාරු කරලා දුක් වෙනවා වගේම හිතේ අර එක එක වස්තුන් මාරු කරලා දුක් නැති කරගන්නවා. ඒ වැඩි හරියන්නේ නැහැ. දැන් තේරෙනවා හොඳටම එතනත් එහෙමයි. මෙතනත් එහෙම. මේක වෙනුවට මේක ගත්තොත් ඒත් එහෙම. මේක වෙනුවට මේක ගත්තොත් ඒත් එහෙමයි කියලා දන්නවා. එන යාය හැකි තැන නැත. එහෙනම් ගේහනිශ්චිත සෝමනස්සය උපදවා ගන්න පුළුවන්කම නැහැ. ඒක තුලින් ඇති වෙන්නේ දුක් කියලා දන්නවා නැත්නම් පංච උපාදානස්කන්ධය නිසාවෙන් ඒ ගොඩේ ඉඳලා සැප විඳින්න කවදාකවත් බැරි බව දන්නවා. අන්න එතකොට වෙන අරමුණක් එනවා. ජීවිත අරමුණ වෙන අරමුණක් එනවා. මොකද්ද? මං මැරෙන්න ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධයෙන් හිත මුදවලා ලබන සැපය මේ වතාවේදී නම් කොහොම හරි මං ලබා ගන්න ඕනේ. නැත්තම් සංසාර ජීවිතේ නේද? පංච උපාදානස්කන්ධය දිහාට ඇදීලා යන හැඟීම තල්ලුව තියාගෙන මලොත් අර බලන්නකෝ එළදෙනත් ඇදීලා යනවා කොහෙද? පැටවදිහාවට. නේද? එදා පංච උපාදානස්කන්ධය ඇදෙන ගතිය තියෙන යාට. පැටියා ඇදීලා යනවා කොහෙටද? අම්මා දිහාවට නේද? මුළු ලෝකෙම ගන්න. ලෝකේ ඉන්න සියලු සත්වයෝ Tamanට තියෙන මොකක් හරි එක ඉන්ද්‍රියක් හරි පාවිච්චි කරගෙන කොහෙටද යදෙන්නේ? පංච උපාදානස්කන්ධය පැත්තට යදෙනවා. නේද? ඔක්කොම සත්තු ටික නේද බල්ලොද බලල්ලොද මීයොද කුකුලොද නරිද ඉබ්බොද හැම එකාම ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ඉන්ද්‍රියකට සැප හොයනවද නැද්ද? හොයන්නේ මොකයි පැත්තෙන්ද? පංච පාදානස්කන්ධය පැත්තෙන්. ඒකින්ද යාළ හරියට දුක් විඳිනවා. හරිද? මට අවස්ථාවක් තියෙනවා. මේ ඒ දුක් විඳින්නේ එයාලට මේ චිත්ත විපල්ලාසය, ditthi විපල්ලාසය, සංඥා විපල්ලාසය අයින් කරගන්න ක්‍රමයක් නැහැ. මට බුද්ධෝත්පාද කාලයේදී එහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙතන වෙනස් කරොත් විතරයි ඒක වෙන්නේ. අපි ඕන තරම් දත් මිටි කාලා තියෙනවා. භාවනා කරන්න ඕනේ. නේද? ධර්මය තුල හැසිරෙන්න ඕනේ කියලා දත් මිටි කාලා තියෙනවා. හරියට දන්නේ නැහැ. සැරෙන් සැරේ සැරෙන් සැරේ දත් මිටි කන්නේ. මාසෙකට එක දවසක් විතර වගේ. නේද? හරියන්නේ නැහැ පින්වත් මේ. ඇයි හරියන්නේ නැත්තේ? මං හරියටම බලලා මේ හිතේ හදන්න ඕන තැන හදන්නේ නැති හින්දා. හරිද? හරියටම බලලා හිතේ හදන්න ඕන තැන හදන්න හැදුවට පස්සේ මේ හිත හැම වෙලේම වැඩ කරන්නේ යහපත් ඇත්ත ඇති සැටියෙන් දන්න විදිහට. ඒකයි කිව්වේ දුක් සැප සංඥාව වෙනුවට දුක් සංඥාව එන විදිහට හිත හදන්න ඕනේ. ඒකට භාවිතා කරන ක්‍රමය තමයි දුක්ඛානුපස්සනම් භාවෙන්තු සුඛ සංඥාම් පජහති සුඛ සංඥාව දුරු කරලා නියම ඇත්ත සංඥාව ඇති කරගන්න නම් දුක්ඛානුපස්සනාව මොනවද දුක්ඛානුපස්සනාව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේහි දුක් අර කියන ආකාරයේ දුක් තුන හරියට විමසලා බැලීම හරිද ඉතින් කරලා බලන්න නොකරපු දේවල්ද කියලා බලන්න කරන්න ඕනම දේ නේද? දැන් අපි බොහොම වටිනා කාරණා ටිකක් මේ දවස්වල සාකච්ඡා කරේ දිගටම. විසුද්ධි හත පිළිබඳ කතා කරා, සිහිය නුවණ වීරිය ගැන කතා කරා. ආයතරයක් ඒ විසුද්ධි හතට අදාළ අනුපස්සනා හත තමයි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. හොඳයි මං හිතන්නේ හැමෝටම යම් ආකාරයකින් තමන්ගේ ජීවිතය සුරක්ෂිතභාවය ඇති කරගන්න ජීවිතය තේරුම් ගන්න මේ ධර්ම ශ්‍රවණය ආනිසංශය හේතු වෙන්න ඇති කියලා ප්‍රාර්ථනා අපි හිතනවා. තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාව අරගෙන එන්නට අවශ්‍ය කරන සියලු දායකත්වය දරන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කර මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.